වෙනි සතියේ අද සෙනසුරාදා දවසට නියමිත බෞද්ධ උරුමයන් පිළිබඳ දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නටයි අප සූදානම් වන්නේ. ඒ උදෙසා සුපුරුදු ලෙසින්ම අප සැම කෙරෙමෙත් සිටින් ධර්ම සභාවට වැඩමවා වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි පළමු කොට සාදු නාද නංවා පිළිගනිමු. සාදු සාදු සාදු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 චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේ රසමන්වගූති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුජානන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි ජීවිතය සකස් කරගන්න ආකාරය පිළිබඳව විශේෂයෙන් චිත්තවිසුද්ධිය පිළිබඳව මේ දිනවල අපි සාකච්ඡා කරමින් තිබුණා මේ පිළිබඳව තියෙන අපිට මේ ශාසනය නැත්නම් මේ ලැබිලා තියෙන බෞද්ධ උරුමය පිළිබඳව තමයි අද දවසේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් වෙන කවරක් කතා කරන්නද උරුමය ගැන කතා කරනවා නම් කතා කරන්න තියෙන්නේ මේ මාතෘකාවේ අර්ථයම තමයි. ඒක හැර වෙන දෙයක් කතා කරන්නට පුළුවන්කමක් නැහැ මෙවැනි මාතෘකාවක් කතා කරන සතියක. මොකද මේ අපිට ලැබිලා තියෙන ලොකුම උරුමය මොකක්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. අපිට ලැබිලා තියෙන ලොකුම උරුමය තමයි මම මෙහෙම කිව්වොත් මේක කෙටියෙන් අපි තා කෙටියෙන් මේක අපිට දැනෙන්න කාරණාවක් කියනවා නම් හරියට කරදරකාර, ඉතා කරදරකාර ත්‍රස්තවාදී කණ්ඩායමක් ඉන්නවා කියලා හිතන්නකෝ. හොඳයි. ඒ වගේ කණ්ඩායමක් ඉන්න තැනක ඒ කට්ටියකින් කාටවත් මට කරදරයක් වෙන්නේ නැති වෙන්න ඉතින් බොහෝ මිනිස්සුන්ට කරදර වෙනවා. මට හම්බ වෙනවා ලොකු හමුදාවක්. මාව සම්පූර්ණයෙන් හැම පැත්තකින්ම ආරක්ෂා කරනවා. හරි? එහෙම වුණොත් ඒක මට ලැබෙන ඒ වගේ තැනක ඉන්නකොට මට ලැබෙන ලොකු මුරුමයක්ද නැද්ද? ලොකු මුරුමයක්. මොකද මේ ත්‍ස්තවාදී කණ්ඩායම කිව්වොත් අපි ගත්තොත් එන්නේ එයාලගෙන් අපිට හරියට හානි වෙනවා. නේද? ගොඩක් හානි වෙනවා. ඊට වැඩි හානියක් වෙන අපිට නොපෙනෙන මහා ත්‍ස්තවාදී කණ්ඩායමක් ඉන්නවා. පොඩ්ඩක් නැත්තම් පහර දෙන්න. ඒ පහර දීම ලේසි නෑ. ඒ පහර දීම බොහෝ දුක් ඇති කරන දරුණු පහර දීමක්. හරි? ඒ ඒ කණ්ඩායම තමයි අර අපි ත්‍ස්තවාදී කණ්ඩායම් කියලා හඳුනන්නේ භෞතිකව. නේද? රටකට ඉන්න ත්‍ස්තවාදී කණ්ඩායම. හැබැයි හිතත් හිත කියන්නේ රාජධානිය. හරි? ඒ රාජධානියටත් ඉන්නවා නේද? යහපත් අය වගේම අයහපත් අය. යහපත් ඒ රාජධානියේ යහපත් අයට අපි කියනවා කුසල් කියලා. අයපත්තාරි කියන අකුසල කියලා. එතකොට මේ රාජධානිය පිරිසුදු වෙන්න නම් අකුසල අයගේ නේද? ඈත් කරන්න ඕනේ. කුසල් අය බල ගන්නන්න ඕනේ. නේද? එතකොට අකුසල් අකුසලයෙන් හිත පිරිසිදු කරන්න ඕනේ. අර නරක මිනිස්සු අයින් කරලා හොඳ මිනිස්සු එකතු කරනවා වගේ රටක රාජ්‍යයක මේ හිත කියන රජයට හිත කියන රාජ්‍යයේ අකුසල් අයින් කරන්න ඕනේ. අකුසල් අයින් කරන මොකක් ක්‍රමයක් ඕනේ. හරිද? අපිට මිතුරු හමුදාවක් හම් වෙලා ඉන්නවා. ඒ මිතුරු හමුදාව විසින් මේක ඇතුළට කිසිම නරක පුද්ගලයෙකුට එන්න දෙන්නේ නෑ වගේ. හරි චිත්ත විසුද්ධිය කියලා කියන්නේ අපිට ලැබෙන මහා නර්ග උරුමයක් කිසිදු අකුසලයකට හිතට එන්න නොදී වාසය කරන්න පුළුවන් වෙන්න හිත සකස් කරන ක්‍රමය. හරිද? ඒ ක්‍රමය දන්නේ නැත්නම් අපිට පුළුවන් වේද ඒක හදන්න? හදන ක්‍රමය භාවිතා කළ යුතු ක්‍රමවේදයක් අපිට උරුම වෙලා තියෙනවා. හරිද? උරුම වෙලා තියෙන මේ වෙනකොට එහෙම ක්‍රමයක්. ඕනම කෙනෙකුට අත්හදා බලන්න පුළුවන් මේක. හරි. ඕනම කෙනෙකුට අත්හදා බලන්න පුළුවන් මොකද්ද මේ ක්‍රමවේදය කියලා. අන්න ඒක තමයි අපේ ජීවිතයේ අපිට ලැබෙන මහා අවස්ථාව. මේක මම මේ උරුමය කියන එක පැහැදිලි කරවන්නම්. ඒක පැහැදිලි කරවන්න මට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. අද අපිට ඉතා විද්‍යාත්මකව අපි මේ සතිය පුරාවට ඉතා විද්‍යාත්මකව මේ දේ කරොත් මේ දේ වෙනවා මේ දේ කරොත් මේ දේ වෙනවා මෙන්න මෙහෙමයි මේක කරන්නේ කියලා චිත්තවිසුද්ධියක් ඇති කරගන්න එක පිළිබඳව කතා කරා. ඒක උරුමය පැහැදිලි කරගන්න ඕන අපිට. මේ කතා කරපු දේ දැන් ස්වාමින් වහන්සේලාගෙන් අපි පෙරේද දවසේ බදාදා දවසේ පෙරේද නෙවෙයි බදාදා දිනේ අපේ බුදුසුඹර සෝබිත ස්වාමීන් වහන්සේත් මූලික කරගෙන සාකච්ඡාවක් පැවැත්වුවා. ඉතින් පෙරේද දවසේ මේ පිළිබඳ සජීවී සාකච්ඡාවක් පැවැත්වුවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක අපිට මේ මේ හැමදේම අපිට මේ වර්තමානයේ හම්බෙනවා. අපේ පින්නන්නේ කෙනෙකුට අවශ්‍ය නම් නිවන් දකින්න ඒ සඳහා අවශ්‍ය කරන සියලුම දත්ත එනකොට ජීවමානව ඇත. හරිද? ඒ කියන්නේ මේ වර්තමානයේ අපිට මේවා ලබාගත හැකි තත්ත්වයන් හැකි පුද්ගලයන් හැකි සම්පත් තියෙනවා. ඒක පිළිගන්නවද? ඔව්. මේක මේ වර්තමානයේ දක්වා ආවේ කොහෙන්ද? අතීතයෙන්. කවදා සිටද? බුදුරජාණන් වහන්සේගේ පහළ වීමත් එක්ක ඊට එහා ලොකු කේදවාදකයක්. මම හැමදාම මතක් කරනවා මොකද්ද මේ ඛේද වාචකය? මේ අපි නියත විවරණ ගත්තයින් පස්සේ විතරක් හිතලා බලන්න එතනින් එතනින් මෙහා බෝධිසත්වයන් වහන්සේ සැපමද වින්දේ? මහා දුක් ගොඩක් වින්දේ. මේ කාලය ගැන අහලා තිනවා අපි සාරාංශකයේ කල්ප ලක්ෂයක් කියලා නේද? සාර අසංකේය කල්පලක්ෂය කියන්නේ අසංක අසංකේය කල්පලක්ෂ හතරක් කියන එක. එතකොට අසංකය කියලා කියන්නේ ගණන් කරන්න බැරි තරම් ඉහළ අගයක් තියෙන ඉහළ අගයක් ඒකේ බිඳු ගාන තියෙනවා. ඔබ මම මතක තියාගන්න නැහැ. ඒක ඉතා විශාල අගයක් කියලා කිව්වම ඇති. ලොකු අගයක්. එතකොට කල්පයක් කියලා කියන්නේ යොදුනක් දිග උස පළල පෙට්ටියකට අබ පුරවපුවාම අවුරුදු 100කට සැරයක් එක අබයටයක් අයින් කරොත් අබ ටික ඉවර වෙනවා කල්ප ඉවර වෙන්නේ නැහැ කියනවා. එතකොට ඒක එතකොට ඒ කල්පයක් කල්ප හතරයි. එහෙනම් හතර වැඩි කිරීම කල්පය වැඩි කිරීම අසංකේය. නේද? නිකන් නේ ලක්ෂ. අසංකේය කල්ප ලක්ෂ හතරක්. එහෙනම් නිකන් හතර නෙවෙයි 4 ලක්ෂය වැඩි කිරීම කල්පය වැඩි කිරීම අසංකේය. එහෙනම් ගාන කොහොමද? ඔය වසර ගාන. තමයි ඒකමඟ ඛේදවාචකය කියලා එක. ඒකට කියන්නේ මම කියන්නේ ඛේදවාචකය කියලා. බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව අවදී කියන්නේ ඒ මුළු කාලයම මහා දුකක් විඳිනවා. ඒ මුළු කාලයම තියෙන එකම අරමුණයි. මොකක්ද අරමුණ? මම අන් අය නිවාගෙන මමත් නිවෙනවා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා ධර්මය උපදවා ගන්නවා කියලා. එතම නිකන් පොඩි ප්‍රශ්නයක් අහන්න යන්නේ. දැන් මේ ශාසනයට අවුරුදු 2500යි. දැන් ඉන්න ජනගහන කෝටි 700යි. නේද? එතන මේ වර්තමානයේ ජනගහන කෝටි 700යි. අපි හිතමු එතකොට දැන් මේ 2600 කියලා ගමුක අපි 2600 ගන්න යන්නේ. එතකොට 2600යි කෝටි 700යි මේක අපේ සාමාන්‍යයෙන් પરම්පරාවක් ඉවරලා ඊළඟ પરම්පරාවක් ඇති වෙන කාලය අවුරුදු 100ක් කියලා ගන්නතු අපි 50යි කියලා ගමුකෝ 50 කියලා ගමු එතකොට වැඩිනුත් එක එනවා එතකොට එක අවුරුදු 50කදී කෝටි 700ක් ඇති වෙලා නැති වෙලා යනවා කියන්නේ ඔය අධිදක්ෂේරුවක් ඒක ඊට වඩා අඩුයි දැන් වැඩියෙන් දාගත්තා එක වසරකදී කෝටි 7 එක අවුරුදු 50කදී කෝටි 700ක් ඇති වෙලා නැති වෙලා යනවා කියලා. හොඳයි. බුද්ධ ශාසනය ආරම්භ බුදුරජාණන් වහන්සේගේ පහළ වීමත් එක්ක මේ දක්වා අවුරුදු 2600 එහෙනම් 2600 අවුරුදු 2600 නම් මාස 6 ඒවා ඒතකොට 26 නේ 52යි නේද? ඒතකොට 5200යි. හරිද? එහෙනම් මේ 5200 කෝටි 700න් වැඩි කරන්න එතකොට එනවා හිටපු මිනිසු ගාණ. නේද? ඒක 5200 දැන්ට එක දැන් ඉස්සර කෝටි 700 හිටියේ නෑ එතනක. ඔක්කොම වැඩි තත්ත්වයක් මේ තියෙන මම කියන එකේ. එතකොට කෝටි 700 වැඩ කරපුවාම වෙනවා හිටියේ මේසු ගන්න කවදා ඉඳන්ද බුදුහාමුදුරු පහළ වෙලා ඉඳන් අද දක්වා හිටියේ මේසු ගන්නට වඩා දල වශයෙන් අදහසක් එනවා. දැන් ඒකෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජන ගත්ත පිරිස එක බුද්ධ වචනේ බුද්ධං සරණං ගත්තාම හරි කියන වචනේ. අද ඉන්න කෝටි 700 ගත්තොත් ඒකෙන් කොච්චරක් අඩුද සරණාගමනේ තියෙන අය. අටුවාවෙන් සරණාගමනේ තියෙන ඔක්කොම සරණාගමනේ තිබ්බත් හිතන්න. ඔක්කොම මොනවත් ප්‍රයෝජනයක් ගත්තද හිතන්න ඒ ඔක්කොම. ඒත් අර ඉස්සෙල්ලා කිව්වා අර වැඩි කිරීම යගයක් කියන්නේ දසංකේය වැඩි කිරීම 4 ලක්ෂය වැඩි කිරීම කල්පය කියලා. ඒකෙන් මේ ගන්න බෙදුවොත් ඒක ඒ අසංකේය කියන එක ඔක්කොම ටික අන්තිමට මේ මම අපි දැන් කිව්වා 52 නැත්නම් 5200 වැඩි කිරීම කෝටි 700න් බෙදුවොත් ඒත් අත්‍යවිශාල ගානක් වෙනවා. ඇයි මම මේ වගේ මේ ගානක් හදන්නේ? ඒකෙන් එන්නේ මොකද්ද? අපි එක්කෙනෙකුට අපි එක්කෙනෙකුට බෝසත්ත්වයන් වහන්සේ කැප කරලා දෙන වසර ගාන තමයි එන්නේ. හරිද? මගේ අම්මා තාත්තා සහෝදරයා ඥාතියා මට ආදරය කරන කිසිම කෙනෙක් මං වෙනුවෙන් එච්චර කැපකිරීමක් කරලා තිනවා. මගේ නිවන වෙනුවෙන් මාව නිවන් දක්වන්න මහා බෝසත්ත්වයන් වහන්සේ කැප වෙලා තියෙන වසර ගාන නිකන් ඔය බර වශයෙන් ඕක හදලා බලන්න. එතකොට කොච්චර ලොකු කාලයක් මම වෙනින් කැප වෙලා තියෙනවද කියලා. එහෙනම් ඒ කැපවීම හේතු වෙලා නේද අද ඇහෙන එක බුදුබණ පදයකට? මොකද කියන්නේ? අද මට ඇහෙන එක බුදුබණ පදයක මට මේ වර්තමානයේ මගේ චිත්තවිසුද්ධිය සඳහා මට හම් වෙන ක්‍රමවේදයට අර කැපවීම හේතු වෙලා ප්‍රත්‍ය වෙලා මෙහි ඇවිල්ලා දැනද? හරි. ඊට පස්සේ සම්බුදු පරිනිර්වාණය සිද්ධ වෙනවා. ඒ වසර 40 ගාන තිස්සේ බුදුරජාණන් වහන්සේ අධික දුකක් වෙනවා. හරි දුක් දුක් සහිතව කායික දුක් සහිතව එහෙනම් මහා පරිනිර්වාණය ආසන්නයම අපි හොඳටම දන්නවා. ඊට පස්සේ එතනින් පස්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, උපාලි මහ රහතන් වහන්සේ ආදී සරියුත් මහ රහතන් වහන්සේ ආදී උත්තමයන්න් වහන්සේලා එකතු වෙලා ප්‍රථම සංගායනාවෙන් පස්සේ අද මේ වර්තමානයේ දක්වා මට මේ ධර්මයේ එන්නේ කී දෙනෙක් ගෙලේ දහඩිය කඳුළු නේද? මතද මට මේ ධර්මය එන්නේ. කොච්චර අමාරුවෙන් මේක ආරක්ෂා කරද්ද නේද? කට්ටියක් භෞතික පැත්තෙන් මේක ආරක්ෂා කරනකොට කට්ටියක් ආධ්‍යාත්මික පැත්තෙන් ආරක්ෂා කරනවා. ආධ්‍යාත්මික පැත්තේ ආරක්ෂා කරනවා කියන්නේ ප්‍රතිපත්තියේ යෙදෙමින් ප්‍රතිපත්තියෙන් ප්‍රතිපත්තිය ප්‍රතිපත්තියෙන් ප්‍රතිපත්තිය ගලපලා නේද? විනය විනයානුකූලව සහ ධර්මානුකූලව එක දිගට එක දිගට එක දිගට මේ පරම්පරාව ආරක්ෂා කරගෙන ඒක තමයි උපසම්පදා සීලය සමාදන් වෙලා යන මහා සංඝරත්නය ඒ ඒ අය මේක බිඳෙන්නට නොදී પરම්පරානුගත අරගෙන එනවා. ඒ අරගෙන ඇවිල්ලා අලු විහාරෙදි මේක ග්‍රන්ථාරූඪ වෙනවා. ඒ ග්‍රන්ථාරූඪ වෙලා අද අපිට වර්තමානයේ ලැබෙන තත්ත්වයට. ඒ ඒකට අමතරව තව පිරිසක් නේද? මොකද කරන්නේ? භෞතිකව මේක ආරක්ෂා කරනවා. මේකට විනකොටන අයව අයව කලවා හැරලා සුද්ධ කරලා නේද? ධර්මසෝක රජුරු කොච්චරනම් හාමුදුරුවෝ සිල් වැරලා යවලා තියනවද? එහෙම එහෙම මූලාශ්‍ර තියෙනවනේ. එහෙනම් ඒ වගේ මේක පිරිසිදුභාවයට පත් කරමින් සහ එලාරගෙන් මේක බේරගත්තා. එහෙම කරගෙන බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන යනවා. ඒතර මට මේක කවදා හරි මේ ලෝකෙට අපූර්වත්වයක් පෙන්වන විසඳුමක් වෙනවා බුද්ධ ධර්මය තුළ තියෙන මේ විසඳුම. හේතුව තාක්ෂණික විද්‍යාව පැත්තෙන් අපි ගොඩ දියුණු වෙගෙන දියුණු වෙගෙන යනවා සතුට හොයාගන්න. නේද? සතුට වෙන්න දැන් මේවා නරක කතා නෙවෙයි නමුත් ඇත්ත කතා කරන්න මේ වෙනකොට සමහර රටවල් වල පිරිමි අයට සාමාන්‍ය මනුස්ස ස්ත්‍රියක් කියන දේ අහන්නේ නැත්නම් කීකරු නෑ මොකද ඉතින් ඒ දෙන්නටම මානසික හැඟීම් තියෙනවා අසාධාරණ පේන්න තියෙනවා නේද ඒකින්ද ඒවා හින්දා පීඩාකාරී කියලා රොබෝ යන්ත්‍ර නිෂ්පාදනය කරලා තියෙන මනුස්ස ස්ත්‍රියක් වගේම සමහර අය මේ වෙනකොට ඒ රොබෝ යන්ත්‍ර වලට ආදරය කරන නිවසට යන්නේ කොයි වෙලාවෙද කියලා අදහසක් තියාගෙන ඉන්න තත්යකටපත් වෙලා මේ මැෂින් මැෂින් වලට. හරිද? ඒ තරම් එහාට ගිහිල්ලා මෙයාලා සතුටු වෙන්න මේක උත්සාහය දනවා. ඒකට තේරෙන්නේ නැහැ ඒ අවස්ථා ලබා ගැනීම සඳහා තමන්ගේ හිතේ දුක් විඳිනවා කියන එක තේරෙන්නේ නැහැ. හරි? අතුලාන්තයේ තියෙන පීඩනය තේරෙන්නේ නැහැ. නමුත් ඔක තේරෙන දවසක් එනවා. මේකත් විසඳුම නෙවෙයි කියලා එක එක එක එක ආකාරයේ දේවල් තාක්ෂණික විද්‍යාව පැත්තෙන් ඉහළම තලයකට ගිහිල්ලා සතුට හොයන්න ගිහිල්ලා අන්තිමට කිසිම සතුටක් නැතුව කර තියාගන්න දෙයක් නැතුව ලෝකය වැටෙන දවස වෙනකොට ලෝකෙට විසඳුමක් විදිහට යම් මානසික සතුට අතුලාන්තයෙන් උපද්දවන ක්‍රමවේදයක අවශ්‍යතාවය වෙනවා. එදාට ලෝකෙ කොහේවත්වත් නැහැ ප්‍රායෝගිකව එවැනි ක්‍රමයක් උරුම වෙලා තියෙන කාටද? අපිට. අපි ළඟයි ඒක තියෙන්නේ. හරිද? ඇත්ත කියන්න අපි ඇත්තම හිතන්නේ බුද්ධ ආගම රැක ගැනීම පිළිබඳ ලොකුම කැක්කුම තියෙන ලෝකයේ ඉන්න එකම ජාතිය සිංහල ජාතිය. සිංහල ජාතිය. ඒ ගැන කිසි කතාවක් නැතුව කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම සඳහා සිංහලයේ මිනිසුන්ට මහවමුණාවක් තියෙනවා. ඒ කියන්නේ අපි ලෝකෙට පින්වන්ත ජාතියක් අපේ ජාතිය කියලා කියන්නේ. අපිට ලැබිලා තියෙන ලොකුම උරුමය තේකොළ රබර් හැම නෙවෙයි. අපේ ජාතියට ලැබිලා තියෙන ලොකුම උරුමය තමයි මේ වගේ මහා නර්ග ශාසනය මේකට අපි කොච්චර ගෞරව කරන්න ඕනද? ඇයි හැම දෙයකටම මූලික වෙන්නේ කයද සිතද? වෙනත් මේ මිනිස්සෙගේ චිත්තසංතානයක් සකස් කරන්න පුළුවන් අති සාර්ථක ක්‍රමවේද බැරි වෙලාවකවත් මේ ධර්මය තුල තියෙන මේ ඉතා සියුම් කරුණු ඔය චිත්ත විසුද්ධිය ගැන අපි මේ අත්දැකීමින් ඉන්න සියුම් කරුණු ඉතාලම ක්‍රමානුකූලව ওই බටහිර ලෝකෙට ගියොත් එහෙම ඒ මේසු මේක එයාලගේ මනෝවිද්‍යාව අයින් කරලා දාලා මේ මනෝවිද්‍යාව නේද වැළඳගෙන ලොකු වැඩක් කරනවා ඒකත් හරිද අපිට වෙලා තියෙන්නේ අපිට මේකේ තියෙන වටිනාකමාවක්වත් තේරෙන්නේ නැහැ මේකට හරියට නිග්‍රහ කරනවා හරි මේක නිග්‍රහ කරනවා මේකේ ඉන්න මිනිසුන්ට නිග්‍රහ කරනවා එක එක එක එක විදිහට පාවිච්චි කරනවා නේද? හරිම ඛේදනීය තත්ත්වයක් ස්වාමීන් වහන්සේලා පවා තමන්ගේ පටු දේවල් වලට පටු දේ සමහර වලට පටු දේශපාලන පටු දේශපාලන අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියලා සිවුරු දාගත්ත මේ ඒ විතරක් නෙවෙයි මේ ශාසනය ආරක්ෂා කරන මුරදේවතාවන් වහන්සේලා විදිහට දන්නවද පන්සලක චීවරයක් දරාගෙන කවුරු හරි කෙනෙක් වාසය කිරීමම පවා කොතරම් ශක්තියක්ද නේද මේ ශාසනය රැකෙන්න අපේ අය තම තමන්ගේ අයගේ පිරිස වර්ධනය කරගන්න සහ වෙනත් වෙනත් එක එක දේවල් වලට හරීම කූට වැඩක් කරනවා මම ඒක කියන්න ඕනේ එක එක එක එක දේවල් ලබා දෙනවා විහාරස්ථාන වලට සමහර ඇත්තන් එක එක දේවල් ලබා දෙනවා අර ඒක කරලා දෙන්නම් හම්දුරනේ අර මේ ධර්ම ශාලාවට අපි මෙච්චරක් දෙන්නම් අච්චරක් දෙන්නම් කියලා ඊට පස්සේ යටින් ගහනවා මොකද්ද එහෙනම් දැන් එන්න ඕනේ දැන් මාව අමාරු වෙලා තියෙනවා එන්න ඕනේ මේ දීලා තියෙන බලන්න කාගේ සල්ලිද අපේම සල්ලි දීලා තියෙන්නේ අපේ වික්ෂුන් වහන්සේත් ඒක තේරුම් ගන්නෑ හරි දෙනවා නම් ගන්න හරිද අපි වික්ෂුන් වහන්සේව දැනුවත් කරන්න ඕනේ රජයකින් හරි කවුරු හරි කෙනෙක් දෙනවා නම් ගන්න ඒ දෙන්නේ මගේ පෞද්ගලික දෙයට නෙවෙයි පන්සලකට යමක් අවසර කරන්න මොකටද account එකට දාගන්න මොන account එකකටද ඊළඟ භවයට යන account එකට. නේද? නේද අපි ගෞරවනීය සාහනන්දට මතක් කරන්න ඕනේ මේ ඇවිල්ලා උදව් කරන බොහෝ දෙනා උදව් කරන්නේ ඒවා පෞද්ගලිකව ගන්න එපා. නේද? ඒ පින් කරගන්න නැද්ද උදව් කරන හැම වෙලෙම අපි හිතමු මේ මං ඉහිව හිටියනම් මේ උදව් කරයිද? මගේ ගේ හදලා දෙන්න දෙයිද? නේද? විහාරස්ථානේ මං එනකොට විහාරස්ථානේ ඔක්කොම අපි කරලා දෙන්නම් හාමුදුරනේ කියලා එනවා. මම ගිහිව හිටියනම් මගේ ගේ පැටික් කරලා දෙන්න දෙයිද කවුරක්වත්? එහෙනම් එන්නේ කවුරු හින්දාද? බුදුහාමුදුරුවෝ හින්දා. ඇයි එන්නේ? ඇයි මේක තේරුම් කරන් දෙන්නේ? පින් කරගන්න කොහෙලා යන්නද? යාලකට හරියන්න. යාලා එයාලගේ වැඩේ කරා අපේ ස්වාමීන් වහන්සේලාගේ තියෙන ගුණවන්තභාවයට අපිට දැනෙනවා ඒක මට පෞද්ගලිකව අපි පන්සලට දවසරා කියලා. පන්සල කියන්නේ පෞද්ගලික දෙයක් වගේ තරමට ස්වාමීන් වහන්සේලාට හැඟීම් ඇති වෙලා තියෙනවා. උන්වහන්සේගේ දරුවෙකුට ඊළඟට උරුම වෙනා නෙවෙයි කවුරු කොහේ ඉඳන් එන කෙනෙකුට උරුම වෙනවද දන්නේ නැහැ මේ ශාසනයේ තියෙන විහාරස්ථානය. අර උන්වහන්සේට හරිම ආදරේ ආරක්ෂා කරලා අනාගතයට අරගෙන යනවා. එහෙනම් අපි මතක තියාගන්න ඕන විශේෂයෙන් ගිහි පින්වත් අය විදිහට මේ ස්වාමීන් වහන්සේලාට දෝෂාරෝපණය කිරීම තියෙන වැරදි වැරදි. මම කියන්නේ සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න. ඒක ස්වාමීන් වහන්සේලා බලාගනි ලොකු ස්වාමීන් වහන්සේලා ඉන්නවා බලාගනි. එහෙනම් මොකද කරන සේවයේ චීවරයක් දරා ගැනීම පවා ඉතාමත් වටිනවා ඒකින්ද ඒ පැත්ත අයින් කරන්න මම කියන්න හදන්නේ ඒක නෙමෙයි අපිට මේ ලැබිලා තියෙන උරුමය අද වෙනකොට පන්සලේ තියෙන පොට්ටික හරි ආරක්ෂා කරලා අතින් අතට අතින් අතට අරන් ආවනම් ඒ අරන් ආවේ අරන් ආපිටෙන් අද අපිට මේ වගේ මහා නාග වස්තුවක් උරුම වෙලා උරුම වෙලා තියෙනවා ඒකින්ද මේවා මේ ස්වාමීන් වහන්සේලා භාවිත කරන දේශපාලනඥයින්ට අපි කියන්න ඕනේ මේ පාපය කරගන්න එපා කියලා. තමන්ගේ පටු දේශපාලන වාසි සඳහා ස්වාමීන් වහන්සේලා භාවිත කිරීම ඉතාමත්ම නරක පව් වැඩක් උන්වහන්සේලාගේ අතරණකමෙන් උපරිම ප්‍රයෝජන ගන්න බව අපි හොඳටම දන්නවා. හරි. හොඳයි. ওই බවත් අපි කතා කරමින් මේ උරුමය ආරක්ෂා කර ගැනීම පිළිබඳව අපිට තියෙන වගකීම තමයි අපිට මේ වගේ දෙයක් හම්බෙලා තිනවා. හම්බෙලා තියෙන දේ වටිනාකම තව ටිකක් අපි කතා කරමු. එතකොට අපිට තේරෙන්නේ මේක ආරක්ෂා කරගන්න යුත්තේ ඇයි කියලා කොහොමද වැඩේ අකුසල් කියන ඒ වාගෙන් දන්නවද අපිට එක තැනකට වෙලා නිදහසේ ඉන්නවත් නෑ මේ අකුසල් හින්දා. හරි. බාහිර මෙහෙම අරමුණු දිහා බලනකොට අපි අපි මම ආය මතක් කරනවා මේ පසුගිය ධර්ම සාකච්ඡාවේදී බදත් දවසේ සෝබිධාම් ප්‍රතිස්මතු කරපු දෙයක් මම මෙතෙන්ට මාතෘකා කරලා ගන්නවා ආයතරයක්. යම් වස්තුවක් තිබේද ඒ වස්තුවක් ගෙනලා අපේ ඉදිරියෙන් තිබ්බහම රූපයක් කියන්නේ ඇහැට පේන ඒ වස්තුව තිබ්බහම දැන් දැන් අපේ සිතේ සිතුවිලි වෙනස් වෙන කාරණා කීපයක් තියෙනවානේ නේද? එකක් තමයි එක එක ඒවා දකිනකොට වෙනස් වෙනවා. දැන් එක එක ඒවා දැක්කම එක එක රිසිවි දෙනවා අපිට. නේද? දැන් පළතුරු පළතුරු අයිස්තුවක් දකින්නවා. අපි අන්නාසි දකින්නවා, අඹ දකින්නවා, කෙපෙල් දකින්නවා, දූවියන් දකින්නවා, තව මොනවා මොනවා හරි දකින්නවා. එක එක ඒවා දැක්කම එක එක කරන්ට ඇති වෙන හැඟීම වෙනස්. එහෙනම් අපේ හැඟීම් වෙනස් වෙන්න හේතු වෙන බාහිර සාධක විවිධත්වය. නේද? විවිධ දේවල් දකිනකොට විවිධ අදහස් එනවා. දැන් මේක වෙනස් වීම වෙනස් වීම සිද්ධ වෙන සිතේ සිතුවිලි. දැන් මේක මොනවයින්ද වෙනස් වෙන්නේ කියලා සාධක හොයන්න යන්නේ. කෙනෙක් කියයි බාහිර වස්තු හින්දා මේක වෙනවා කියලා. අපි බාහිර වස්තු නියත කරනවා. නියත කරනවා කියන්නේ ඒක එකක් කරනවා. අපි තියන්නේ දූරියන් ගෙඩියක් විතරයි. හරි. දැන් බලන්න එක එක කෙනාට එක එක කෙනාට එක එක කෙනාට එක එක කෙනාට එන්නේ ඒත් වෙනස් නැගින්ද නැද්ද? එහෙනම් මේ බාහිර වස්තුවද බාහිර වස්තුවද හේතුලා තියෙන්නේ නැත්තම් එයාගේ මනස්කාරය. නේද? එයාගේ සිතේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වස්තුවට කැමැත්ත අකමැත්ත උපදින එක පිළිබඳ ප්‍රශ්නේ තියෙන්නේ ඔය පැත්තේ මිසක්කා අපේ ඇතුල් පැත්තේ මිසක්කා එළිය පැත්තේ නෙවෙයි. අඩුම ගානේ ඒ ටිකවත් මට දැනෙනවද? නේද? පළවෙනියෙන්ම අපි හැරෙන්න ඕන කොයි පැත්තටද? මේ පැත්තට මට දුක් වෙනකොට මට සතුට වෙනකොට හරි මේකට කතා කරලා වැඩක් නැති ආය කියලාම වැඩක් නැති මහ පුදුම උදාහරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අය ඒක විතරක් මතක තියාගත්තොත් මේක හොඳට නැති මොකක්ද? අනිත් එකේ තියෙනවා ඒක තියෙන ඒකේ මේ උදාහරණයේ තියෙන උපහාසය බලනකොටද කියලා මස් නැති ලේ නැති කට්ටක් අරගෙන බල්ලෙක් අරන් ගිහලා හපනවා. ලේ නැහැ මස් නැහැ ඒක කට්ටක් විතරයි. ඒ කට්ටට මොකුත්ම වැඩක් නැහැ. මස් කට්ටක් හපනවා. ඒකේ මස්වත් ලේවත් නැහැ. හැබැයි බල්ලට ලේ රහිනවා. කොහෙන්ද? කට දුවාල වෙලා. හරියට කටේ දත් දුවාල වෙලා ඒකෙන් ඉර හැනවා. එයා හිතන්නේ කට්ටි. ඒකෙන්ද මාස් කට පැත්තට එන්න දෙන්නේ කාටවත්. හරිද? එන්න දෙන්නේ නැත්තේ එයා හිතනවා මාස් කට තමයි මට මේ සැපේ ලබා දෙන්නේ. අපි ඔක්කොම හිතනවා බාහිර වස්තුව තමයි මට මේ සතුට ලබා දෙන්නේ. අම්මේ මේ වස්තු නැත්තම් හරියන්නේ නැහැ කියලා. හරිද? නමුත් වැඩේ වෙලා තියෙන අන්තිමට බලනකොට කොහෙද? මගේ පැත්තෙන්මයි මේ සතුට ඉපදලා තියෙන්නේ. මේකෙමයි මේ ක්‍රමය තියෙන්නේ. දුකත් එහෙමයි. නේද? එහෙනම් වෙනස් කළ යුතු තියෙන්නේ කොහෙද? මෙහි. හරි ලෝකේ වෙනස් කරලා සතුට වෙන්න හදන අපිට අපි වැරදි වැඩක් කරන්නේ, දන්නේ නැතුව කරන්නේ. එහෙනම් අපිට වෙනස් කළ යුතු තියෙන්නේ సంతානය. ඔය ටිකම උරුම වීම වලිද කියන්නේ? නේද? අපි දන්නේ නැති වුණාට අපි වගේ නෙවෙයි හරි සූක්ෂම වැඩ පිළිවෙල තමන්ගේ රටවල් පිළිබඳ ආඩම්බරයෙන් ඒ රටවල් වල මිනිස්සු තමන්ගේ ಜಾති හැඟීමෙන් ජාතික හැඟීමෙන් රට පිළිබඳ හැඟීමෙන් හුඟක් අය ඒ කට්ටියගේ හුඟක් දේවල් එළියට දාන්නේ නැහැ. මම හැමදාම මතක් කරන්නේ අපේ අම්මයි තාත්තයි වගේ. නේද? මතක් කරන්නකෝ අපේ අම්මලා තාත්තලා දෙන්න රණ්ඩු වෙන වෙලාවට. නේද? අම්මා අඬනවා. ඉස්සරහ දොරට කවුරුහරි තට්ටු කරනවා. මොකද කරේ? මම විතරක් කියන්න ඕනේ නැහැ. නේද? මොකද කරේ ඉක්මනට? වතුර ටිකක් මූණට ගහගත්තා. නේද? හරියට මූණ හොදගත්තා වගේ. මේ මන්දරම රණ්ඩු වෙලා සතියක් විතර කතා නොකර ඉඳී කියලා අපි හිතේ. මොකද කරේ දෙන්නත් එක්ක? කිසි දෙයක් දන්නේ නැහැ වගේ අර කට්ටියත් එක්ක ගිහිල්ලා අර කට්ටියත් එක්ක ගිහිල්ලා කතා කරා. ඇයි ඒ? gedara ගෞරවය නේද? gedara කය ආත්ම ගෞරවය ආරක්ෂා කරන්න. මම නිකන් අහන්නම් මේ අපේ ජාතියේ මිනිස්සු දැන් කොහොමද දන්නේ? ජාත්‍යන්තර ඉදිරියේ. අපේ අම්මට තිබ්බ මොලේවත් නෑ අඩුම ගන්න. අපේ නායකත්වයන් වලට අම්මට තියෙන මොලේවක්වත් නෑ. මේ මිනිස්සු ජාත්‍යන්තර හමුවේ එක එක මත ප්‍රකාශ කරන එක්කෙනෙක් එකක් කියනවා තව එක්කෙනෙක් තව එකක් කියනවා ඒක කියනවා තව එකක් කියනවා තව එක්කෙනෙක් තව එකක් කියනවා විනි ලැජ්ජාව බෑ. ලැජ්ජාව බෑ ඒ තරම් මොකද අකුසලයේ ප්‍රබලත්වය පින්නන්නේ. බලලෝභීත්වය කියන අකුසලය ආපුහම ඉන්නේ කොතනද? කරන්නේ මොනවද? වෙන්නේ මොනවද? නෙලෝ සංසාර දෙයක් නැහැ. හතුරෙක් හරි ලං කරගෙන Tamanට අවශ්‍ය කරන ඉලක්කයට ළඟා වෙන්න බෑ. පිස්සු හැදිලා වගේ වෙවුලනවා. හරි වෙවුලනවා. හරි එතකොට දැන් හරි වුණා. දැන් හොඳට සංගීතේ තේරෙනවා ඇති අපි ඔක්කොටම දැන් මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් ඒපාර පුදුම සත්පුරුෂය ටිකක් නේද ඉන්නේ. හ්ම්. අවුරුදු ගාණක් කරන්න බැරි වෙච්ච බොහෝ දේවල් මේ හදිස්සිය ඔක්කොම දැන් මතක් වෙලා. හරි පුදුම යුතුයකම් කරන්නේ දැන් ඒ පරපටන් අරන් තියෙන්නේ. අර කියනවානේ කියනවනේ නේද නරිය ඇවිල්ලා කුකුල්ලුන්ට කතා කරනවල හරි ලස්සනට නේද? හ්ම් කුඩුවෙන් එළියට ගන්න. උදේන් එළියට ගන්න කියලා අපි කතා කරන සංකුකුලක් කියලා. ඒ දවස්වල කවියක් අහලා තියෙන නේද? සංකුකුලෝ සංකුකුලෝ නේද? එළි බලන්නලු පොඩ්ඩක් වෙලා දාලා එළි එළි බලන්න කියලා හරි ඇවිල්ලා කියන්නේ. හරි. මෙන්න මම මුංගුලියක් අරන් ආවා. <laughs> එහෙම කියන්නේ ගීතය ගායනා කරනවා කියලා කියන්නේ නේද? අපි පොඩි කාලේ අපි පොඩි කාලේ අපි ඉගෙනගත්තේ අපි දැන් ප්‍රායෝගිකව තියාගන්න පොඩ්ඩක්. අපේ උරුමය ආරක්ෂා කරගන්න ඕනේ හින්දා. දැනගන්න ඕනේ නරියවච්චර වර්ණනා කරන්නේ මොකටද? බෙල්ල චුට්ටක් එළියට දානකම් විතරක් ජෙල්ලෙන් හදා ගන්න. හරි. ඒ වගේ අපි හොඳට තේරුම් ගන්න ඕන බෞද්ධ විදිහට මේ අපේ ආරක්ෂාව මේ වසරේ නෙමෙයි පින්නත් මේ වසරේ දිහානේ අපි බලන්න ඕනේ. පසුගිය වසර ගාණක් තිස්සේ මේ අයගේ හැසිරීම කෙසේද? බුද්ධ ශාසනය කෙරෙහි තිබ්බ අදහස මොකක්ද? හරි. මේ වසරේ මොකද කරන්නේ ඔක්කොම? එහෙනම් අපි බලන්න ඕනේ ගිහිලා බුදු පිළිම පෙන්වන්න බෑ පාර. අර හාමුදුරුව පෙන්න පුදුම ගෞරවයක්. මේ රඟපෑම් වලට අපි අහු වුණොත් මොකද වෙන්නේ? ආශ්‍රය දන්නවද? ඔය කරන කපටි උපක්‍රම යොදලා හැන්දෑවට නිදාගන්න ගියාම මොනව හිතෙනවද කියලා කට්ටියට. ඒක මම උපමා කරනවා ඉස්ත්‍රියකට. හරිද? ඉස්ත්‍රීන් එහෙම පැත්තක මුළු සමාජ ඉස්ත්‍රීන්ට එහෙම නෙවෙයි. අපි ඉස්ත්‍රීන් කියන්නේ බොහොම ගෞරව කරන කෙනෙක්. නමුත් උදාහරණයක් විතරයි මේ. තමන්ගේ ස්වාමි පුරුෂයා රවට්ටා ගන්න ස්ත්‍රිය. හරි. ඒක දෙනවා හිනහ ගැන සඳහන් කරලා තියෙන තැන තියෙනවානේ. හිනහ ගැන සඳහන් කරලා තියෙන තැන තියෙනවා එක හිනහාවක් ගැන තමන්ගේ ස්වාමියාට දාව නැතිව උපන් දරුවා. හරි. තමන්ගේ ස්වාමියා තමන්ගේ ස්වාමියා කරේ තියාගෙන බිම හරකා වගේ හතර ගාතෙන් ස්වාමියා ඉඳගෙන දරුවාව කරේ තියාගෙන මගේ පුතේ මගේ පුතේ කියලා කරේ තියාගෙන යනවා මේ පිටේ තියාගෙන යනවා ආන් එතකොට අර අනාචාරයේ හැසිරිච්ච නැත්නම් අර වැරදි විදිහට කටයුතු කරපු ස්ත්‍රියට හිනහ යනවලු. හරි ඒක එක හිනහාවක්. ඒ හිනහව තමයි අවඥා සහගත හිනහව මොකද්ද? අනේ මගේ පුතා මගේ පුතා කියලා කියනවා. නේද? හැබැයි මමනේ දන්නේ පුතා කාගේද කියලා. හරි? අන්න ඒ වගේ තමයි අපි පින්නන්නේ අපි හොඳට හවට්ටලා රවට්ටලා හරිද? එක එක දේවල් දීලා මේ ආසන්න තමන්ගේ දේවල් පෞද්ගලික දේවල් කරගන්න බලාගෙන කටයුතු කරන මිනිස්සු හැන්දෑවට අඳුර ගියාම අපෙන් ලැබෙන ප්‍රතිචාර අපෙන් ලැබෙන මේ අපිව අපි රැවටිලා කරන දේවල් හින්දා හැර නිදා ගන්න කියන හිනා යනවා නේද? හිනා යනවා නේද? මං මොන ආයතරක් කවට්ට ගත්තා හොඳට දැන් හරි කියලා. ලැජ්ජ නැද්ද? ලැජ්ජ නැද්ද? අපි එහෙම රැවටෙන්න ඕන දාපියක්ද? නැහැ. එන්න මේ අකුසලයෙන්ද යැත්ව කරන වැඩපිළිවෙල පිළිබඳව අපි හොඳ අවබෝධයකින් වාසය කරන්න ඕනේ. නේද? වාසය කරන්න ඕනේ. ඇයි අපි එහෙම වාසය කරන්නේ? ඇයි මම මේවා කියන්නේ? හම්දුරට වඩා නැහැ නෝ ඔය. නෑ මේ රට කියලා කියන අපිට උරුම වෙලා තියෙන මේ බුද්ධ ශාසනය පැවැත්විය යුතු හින්දා මේ ශාසනය ආරක්ෂා කරගන්න ඉන්න එකම ජාතිය සිංහල ජාතිය හින්දා සිංහල කියන වචනයක්වත් කතා කරන්න බැරි වෙන්න ඒක වැරද්දක් විදිහට සමාජගත කරපු දේවල් වගේක් තියෙනවා සිංහලකම ආරක්ෂා කළ යුත්තේ කොයි විදිහටද? ඇයි මම විවෘතව අහනවා මේ පින්නන්තයගෙන් මෙන්න මේ කතාව කිසිම දෙයකට බයක් නැතුව අහනවා. මෙන්න මේ කතාව හොඳ කතාවක්ද? සියලු මුස්ලිම් කඩවර්ධනය කළ යුතුයි. ඒක හොඳ කතාවක්ද? නෑ. අපිටම හරි. එහෙමකක් නෑ. එහෙම කරන්න ඕනේ නෑ. එහෙනම් අපි කාටත් තියෙන්නේ එකම දේ එකම නේද? සිත් එකම උනන්දුව. නමුත් ඒ අය වැරදි කරනවා නම් ව්‍යාපාර මුවාවෙන් මද්දව ව්‍යාපාරය කරනවා නම් නේද? ව්‍යාපාර මුවාවෙන් අකටයුතුකම් කරනවා නම් ඒවා ඒවා වැරදි. ඒ වැරද්දට වැරද්ද විදිහට දඬුවම් ලබා දෙන්න ඕනේ. නමුත් තමන්ගේ බාහුවලය යොදලා හරි හම්බ කරගන්න ඕනේ යම් කෙනෙක් ඒකට අකුල් හැලීම සුදුසු දෙයක් නෑ. අපි සිංහල ජාතිය එකතු වෙන්න ඕනේ ඇයි? නිවැරදි ක්‍රමය කියලා සියලු දෙනාම ඒකට රාශියලා ඉන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරගන්න. ඒක සමා ඒකේ සමානාත්මතාවයක් තියෙන්න ඕනේ. ඒක මේ සිංහල මිනිසුන්ට එකතු වෙන්න සිංහල කියන වචනේ කතා කරන්න බැරි වෙන්න නෙවෙයි. මුස්ලිම් ජාතිය මුස්ලිම් ජාතිය විදිහට දිනු වෙන්න ඕනේ. ද්‍රවිඩ ජාතිය ද්‍රවිඩ ජාතිය විදිහට දිනු වෙන්න ඕනේ. සිංහල ජාතිය සිංහල ජාතිය විදිහට දිනු වෙන්න ඕනේ. හැබැයි අපි ඔක්කොම එකතු වෙලා රටක් වශයෙන් දිනු වෙන්න ඕනේ. ඒ සඳහා අපි කවුරුත් ඒක රටින්ම අපේ රට කියන හැඟීමක් අපිට තියෙනවා. මේකට මඟ පෙන්වන්න ඕන කවුද? සිංහල ජාතියයි. හරිද? ඒකට මූලික වෙන්න ඕනේ සිංහල. මේ රටේ ඉන්න සියලු මිනිස්සු බහුතරය අනිත් අයට මඟ පෙන්වමින් එකමුතු කරගෙන සහෝදරයෝ වගේ ඉස්සරහට යන්න ඕනේ. ඒකට තියෙන්න ඕනේ නීති ක්‍රියාත්මක භාවයක්. අනවශ්‍ය වැඩ කරන ඒවට ඉඩ දෙන්නේ නැතුව. අද වෙලා තියෙන්නේ මොකද්ද? අන්න ජාතිකයින්ට අනවශ්‍ය විදිහට ඉඩ දීලා තියෙන හැම දෙයකටම සිංහල ජාතියට හොඳටම රිදෙන විදිහට ඒකෙන් සිංහල ජාතිය තුළ ලොකු පීඩනයක් හරස් වෙමින් තියෙනවා. ඒකත් එක්ක මේ අපේක්ෂා බංගත්වයත් එක්ක සිංහල ජාතියට වගේම බුද්ධ ධර්මයට ඉතා විශාල පරිහානියකට හේතුවක් වෙන අපේ උරුමය ආරක්ෂා කරගන්න බැරි මට්ටමකට අපිවපත් වෙමින් තියෙනවා. හරිද? ඒකින්ද අපි සිංහල ජාතිය ගැන කතා කරලා ඉත්තේ අනුන්ට හිංසා කරන්න බලාගෙන නෙවෙයි. පැහැදිලිවම එහෙම නෙවෙයි. අපි ප්‍රත්‍යක්ෂ වැඩසටහන හරහා අන් අය ගැන කටයුතු කරන්න උනන්දුව තියෙන අයට ආරාධනා කරලා තියෙන්නේ කොහොමද භාවනා කරන අය තමන්ගේ ගැන විතරක් මගේ හිත හදාගන්න අමාරු මම තනියම හුදකලාව මේ ධර්මය අවබෝධ කරගන්න ඕන කියන කට්ටිය ප්‍රත්‍යක්ෂ සමාජික විදිහට ඉන්න නේද හැබැයි මමත් හැදිලා අනිත් අයත් හදාගන්න ඕනේ කියන අදහස තියෙන අය කල්‍යාණ සංගමයත් එක්ක එකතු වෙලා නේද එකතු වෙලා මේ වගේ වැඩ පිළිවෙලකට අවතීන වෙලා අපි නිවැරදිදී බලගන්නන්න ඕනේ බුද්ධ ශාසනය වෙනුවෙන් බුදුහාමුදුර වෙනුවෙන් බුදුහාමුදුර අපි වෙනුවෙන් කොච්චර කැපකිරීමක් කරලද අද අපිට චිත්තවිසුද්ධිය උරුම වෙලා තියෙන්නේ. නේද? චිත්තවිසුද්ධිය උරුම වෙලා තියෙන්නේ අන්න එහෙම කැපකිරීමක් කරලා තියෙන හින්දා. එහෙනම් මේ ඇත්ත කතා කළ යුතුව තියෙනවා. මේකට මේ අවුරුදු ගාණක් තිස්සේ දැන් දශක ගාණක් තිස්සේ කරපු වින්නැහිය. මම කියන්නේ වර්තමාන ආණ්ඩුව විතරක් කියලා. හරිද? යහපත් දේවලුත් කරා. අපි අපේ පින්නත් මේ පදනමක් විදිහට මිනිසුන් විදිහට බෞද්ධ විදිහට හැම කෙනාම කරපු වැරද්ද කෙලින් කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම හොදක් කරා නම් හොදක් කෙලින් කතා කරනවා. ඊයේ පෙරේද එක්කෙනෙක් මගෙන් අහා අපි දන්නවා ඔබ වහන්සේ මහින්ද මහත්තයා බොහොම පක්ෂයි නේද? මම කිව්වා මහින්ද මහත්තයා විතරක් නෙවෙයි. අපි සාස්ත්‍රක මහත්තයාට බොහොම පක්ෂයි. ඇයි? ඒක හිතේ තියෙන කෘතගුණ දැක්වීමක් විතරයි. එතනින් පස්සේ සිද්ධ වෙච්ච දෙයක් ගැන අපිට අදාළ නෑ නේද? ඒ කාලේ වෙනකොට ඒ බොහෝ දෙනෙක් මහින්ද මහත්තයා සරත් පොන්සේක මහත්තයා විතරක් නෙවෙයි බොහෝ සිංහලයෝ නේද වැඩිපුර සියලු රණවිරුවෝ ඒක රාශී වෙලා නේද එක කතාවකට වැඩ කරලා ඒ ඒකත්වයක් තුල ඉඳගෙන මේ රටේ තිබ්බ ඉතා දරුණු ලෝකෙටම තිබ්බ ඉතා දරුණු ත්‍ස්තවාදී කණ්ඩායම සමුලඝාතනය කරා. අද ඒ කට්ටිය නොයෙකුත් තැන්වල මේ වෙනකොටත් සංවිධානයේ වෙමින් ඉන්නවට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් ඕන තරම් දේවල් තියෙනවා. හරිද? ඕනතරම් දේවල් ඉන්නවා. අපි මෙහි සිංහල කියන වචනයක් කතා නොකර මේ කට්ටිය හිතරේදී කියලා නාටකම් කරනවා. අනිත් බලන්න කැනඩාව වගේ ප්‍රදේශවල තියෙන අන්තවාදී පත්තර එනකොට ඕන තරම් යනවා. ඒ කට්ටිය සංවිධානය වෙනවා. හරිද? ඉතින් ඒ කට්ටිය සංවිධානයේ උලදෙන් අපි අපි ජීවත් වෙන්න ඕනේ. හරිද? අපේ මෙහි ඉන්න ඇත්තෙක් එක දෙනා. ඒ කියන්නේ අපේ ශක්තිමත් භාවය නැති වෙලා හේතුව මොකද? අපිට අඩු ගානේ පාර්ලිමේන්තුවේ ඉන්න සිංහල ජාතිය ටිකටවත් එකතු වෙන්න බැරුව ඉන්නේ. බලකාමීත්වය. ඒකින්ද ඒකින් වෙන්නේ මේ රට මේ ජාතිය එකතු වෙන්නේ නැත්නම් අපි පින්නත් වෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි බුද්ධ ශාසනය අතුරුදහන් වෙනවා. හරි? බුද්ධ ශාසනය අතුරුදහන් වෙනවා කියන්නේ ඔච්චර කාලයක් තිස්සේ අනන්ත අප්‍රමාණ කැපකිරීම කරලා අපිට ලැබිච්ච මේ ශාසනය බෝධිසත්වයන් වහන්සේ. අපිට අඩුම තරමින් මේ නිල් පාට, කොළ පාට, රතු පාට, දම් පාට, රෝස පාට කීකේ නේද එක එක එක පාට ભેදයන් පක්ෂ ભેදයන් පුද්ගල ભેදයන් අතහැරලා බෞද්ධයන් සිංහලයින්ට එක කතාවකට ඇවිල්ලා මේ රට එක්සේසත් වෙන්න ඕනේ කියලා අදහසක් ගන්න නේද අදහසකට එන්න තරම් ගැසි ගැසි නම් අපි නරක දේවල් නේද නරක දේවල් නැතුව ඇයි අපිට බැරි නේද යුද්ධයක් වුණාම කොච්චරනම් අකටයුතුකම් සිද්ධ වෙනවද දැන් පුළුවන් දේ ඔක්කොම පිරිසිදු කරන්න නේද දැන් පුළුවන් දේ අතීතයේ ඔක්කොම හාරවසල ඔක්කොම පිරිසිදු කරන්න පුළුවන් වෙලාවද නේද ඒත් කවුරු තේරුම් ගන්න ඔය පලි ගැනීම කියන ඒවා අයින් කරලා දාලා. හරිද? රටක් විදිහට එක්සේසත් වෙලා. හරි අපේ රටේ උත්තර ජාතීන් අතර හිඟා කණ්ඩ වෙලා තියෙන මොකද? අන්නේ ජාතිකින් බයයි. ඇයි? බඩගින්නේ කියලා. ඇයි බඩ ඇයි? gedara කණ්ඩ මොකුත් හදාගත්තේ නැති මිනිහා එහා ගෙදරට ගැතිකම් කරන්න ඕනේ. නේද? අපේ රටේ නිෂ්පාදනය දියුණු කරගන්න නැති වෙනකොට අනිත් රටවල් වලට ගැතිකම් කරන්න ඕනේ. ගැතිකම් කරනකොට ඒ රටවල් කරන කෙනහිලිකම් වලට යටත් වෙන්න ඕනේ. දැන්ට වෙලා තියෙන්නේ ඒකයි. ජිනීවා වලින් ඇවිල්ලා තියෙන තීරණ වල තියෙන්නේ මොනවද? ඔක්කොම රණ විරුද්ධ දඩේම. හරි. ඒ වගේ ඒකත් දිනාගත්ත රට අනිත් පැත්තට හරවන වැඩපිළිවෙලා බටහිර රට රටවල් විසින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒවට ක්‍රියාත්මක වෙන්න වෙලා තියෙන්නේ බයයි. බය මොකද? ආර්ථික සම්බාධක පනවයි කියලා. එහෙනම් ඒකට ලෑස්ති වෙන එක වැඩපිළිවෙලක් තියෙනවා. බලන්න ඇස්සලා බලන්න. එක වැඩ පිළිවෙලක් තියෙනවද කියලා බලන්න දේශීය කර්මාන්ත නිෂ්පාදනය කරන්න පැහැදිලිව අවංකව කටයුතු කරන එක වැඩ වෙන බෞද්ධ ඊළඟට අපේ ළමා පරපුර රැක ගන්න, අපේ තරුණ පරපුර රැක ගන්න, අපේ තියෙන දේවල් වලින් සම්පත් වලින් ප්‍රයෝජන අරගෙන කරන එක ප්‍රොජෙක්ට් එකක් දැක්කද ඔක්කොමලා එක එක එක එක දේවල් ඉදිරිපත් කරනවා ඔක්කොම තියෙන මොකද්ද? මට හවල් රටේ මෙතර ණයක් ගන්න ණයක් හම්බෙලා තියෙනවා. මෙන්න මේක කරන රටට ණය වෙලා කාම නගර හදනවා සමහර තැන්වල. ඒ ණය කරන්නේ කාවද? පින්නත් මේ අහලා තියෙනව නේද? ඉස්සර අපිට ස්වභාවික විපත් තිබ්බා. නේද? අපේ අපේ ගෙදර ළිඳ කපනකොට අපිට ඉන්නේ අපේ ගෙදරට අවශ්‍ය කරන ඒ ඒ අවට තියෙන වතුර ටික නේද? සමහර අය මොකද කරේ? නල්ලින් හැදුවා. නේද? නල්ලින් වලින් මොකද කරේ? අනිත් දේවල් වල තියෙන අනිත් තියෙන තැන්වල සම්පත් එක තැනකට එක රාශි කරලා. දැන් ඊටත් වැඩිය මේක ඇදලා ගන්න පුළුවන් විදිහේ වැඩ පිළිවෙල හදලා තියෙනවා. ඒකෙන් වෙන්නේ පරිසරයේ තියෙන සමතුලිතතාවය නැත යනවා. ඒ ඒකම උදාහරණයක් කිව්වේ. අන්න ඒ වගේ අනාගත පරපුර පරපුරේ අයිතීන් අනාගත ලක් පරපුරේ අයිතියක් අපි මෙහි ඇදලා අරගෙන. මොකද්ද? ණය. අපි ගන්න හැම ණය වාරයක්ම ගෙවන්න ඕන කවුද? අපේ දරුවෝ. අපේ දරුවන්ගේ දරුවන්ට ගෙවන්න. ඒ කියන්නේ දරුවන්ගේ දරුවන්ගේ අයිතීන් අපි මෙහි පාවිච්චි කරලාද නැද්ද? මට කන්න මදි කියලා මම දරුවන්ගේ ඔකාලා. හරිද? මං දරුවන්ගේ දරුවන්ගේ කාලා අනාගත පරපුරේව කණ්ඩ අපිට තියෙන අයිතිය මොකද්ද? නේද? මහා ලොකු මානව හිතවාදීන් මේ චුට්ට තේරෙන්නේ නැහැ. අනවශ්‍ය විදිහට ණය අරගෙන අලුත් ප්‍රොජෙක්ට් කරන්න නේද? කරනවා නම් කරන්න ඕනේ මොකද්ද? ආයෝජනය සඳහායි ණය ගන්න ඕනේ. අපි ණය ගන්න මොනවටද? පරිභෝජනය සඳහා. මේ පුංචි ආර්ථික න්‍යායවක්වත් බුදුහාමුදුරු දේශනා කළ තියෙන දේවල් මම කියන්නේ. ගෙදරක ආර්ථිකය පවත්වාගෙන යන්න ඕන විදිහ පිළිබඳව නේද? ඒ ඒ ලැබෙන ආදායමට සරිලන විදිහට හතරෙන් එකක් ආයෝජනයකට දාන්න ඕනේ. ඒක සරලව හිතුවට ඒක ලොකු ආර්ථික න්‍යායක්. හරි තමන් හම්බ කරන දේ අනුව ජීවත් වෙන විදිහ දේශනා කරලා තියෙන අපූර්වට. එහෙනම් මේ මොකක්වත් අපි අත්හදා බලන්නේ නැහැ. අපි මහා හීන දීන ගැති පරපර බවට වඩා ජාතිය වෙනසීගෙන වෙනසීගෙන වෙනසීගෙන යන සංස්කෘතික වශයෙන් නැගෙනවා හැම පැත්තකින්ම වෙනසෙනවා. අපේ ඒ ඒ වෙනසීමත් එක්ක අපිට සිද්ධ වෙලා තියෙන්නේ අපේ උරුමය ආරක්ෂා කරගන්න අපිට ලැබලා තියෙන ලොකුම උරුමය තමයි බෞද්ධකම. හරි බෞද්ධකම ආරක්ෂා කරන ලොකුම ප්‍රතිපත්ති ලොකුම ක්‍රමවේදය තමයි ප්‍රතිපත්තිය. හරි හැම දෙයකම මූලික වෙන්නේ සිත. අන්න ඒ සිත ආරක්ෂා කරන වැඩපිළිවෙල තමයි අපි සකස් කරන්න ඕනේ. චිත්ත විසුද්ධිය ගැන කතා කරද්දී අපි ගොඩ දේවල් කතා කරා කොහොමද හිතක් හදන්නේ කියලා. අපේ ළමා පරපුරේ හිත හදන්න පුළුවන් ලයිස්තුවක් ගැන කියුවා මේ දවස් ටිකේ. හරිද? මෙන්න මේක අපේ ඔළුවට එන්න ඕන එකක්. කෙනෙක් ව්‍යාපාරයක් කරනවා. කෙනෙක් ළමයෙකුට උගන්වන්න ලෑස්ති කරනවා. ළමයෙකුට හොඳට උගන්වලා ඉස්සරහට ගන්න ඕනේ කියන අම්මලාට තාත්තලාට ඔන්න පණිවිඩයක් දෙන්න යන්නේ. ලයිස්තුවක් හදන්න. මොනවද ළමයට උගන්වන්න ඕන? ළමයට උගන්වන්න ඉස්සෙල්ලා ඒ ඒ ඒ ළමයාගේ අධ්‍යාපනය සාර්ථක වීම සඳහා අවශ්‍ය කරන ලයිස්තුවක් අපි හදනවානේ. කවදා ඉඳන්ද? පිළිසිඳ ගන්නත් ඉස්සෙල්ලා ඉඳන්. නේද? ම්ම් පදිංචි වෙන තැන ලිපිනේ පවා හොයාගෙන මොකද ළමයා සාර්ථක කරගන්න. ලයිෆ් එකක් හදනවා. මෙයාට හොඳ ඉස්කෝලයක් ඕනේ. මෙයාට හොඳ ටියුෂන් ගුරුවරු ඕනේ. නේද? මෙයාට පොත් ඕනේ. මෙයාට පැන්සල් ඕනේ නේද? ලයිස්තු මෙයාට ඇඳුම් ඕනේ, සපත්තු ඕනේ, ලයිස්තු හදනවා. ඔය කාගේ හරි එක ලයිස්තුකවක්වත් තිබ්බද මෙයාට අධ්‍යාපනයට අවශ්‍ය කරන ශක්තිමත් සිතක් හකස් කරන්න ඕනේ කියලා ඒ ලයිස්තු තිබ්බද? මොකද කියන්නේ? ව්‍යාපාරයක් පටන් ගන්න යන කෙනෙක් ඒ ව්‍යාපාරය පටන් ගන්න ඉස්සෙල්ලා ලයිෆ් එකක් හදනවා. ඒක තියෙනවා මුදල් හොයාගන්න ඕනේ, ආයෝජනය කරන්න ස්ථානයක් හදාගන්න ඕනේ, ඒකට ඕන බඩු ඕනේ, සේවක මණ්ඩලයක් ඕනේ කියලා එහෙම ලයිෆ් එකක් හදනවා. ඒකේ කොතන හරි තියනවාද? ව්‍යාපාරය කැඩෙන්නේ නැතුව එක දිගට අරගෙන යාම සඳහා අවශ්‍ය කරන ශක්තිමත් හිතක් සකස් කරගන්න ඕනේ කියලා එහෙම එකක් තියෙනවා. හැම දෙයකම මුල් වෙන්නේ සිත. එහෙනම් යම් වැඩක් කරන්න නම් ඒ වැඩේ කෙරෙන විදිහට හිතක් සකස් කරන්න ඕනේ. එතකොට මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ හැම තැනම තියෙන දෙයක්. ඉද්ධිපාද හතර ගත්තාම මේ මේ මූලධර්මය ඒකට යම් සිද්ධියක් සිද්ධ වෙන්න නම් අවශ්‍ය කරන අංග හතරක් තියෙනවා. මොනවද අංග හතර? ඡන්ද, චිත්ත, විරිය, සීමන්තා. හරිද? මේ නිවන් දකින්නවා කියන දරුණුම අමාරුම අපහසුම සිද්ධිය සිද්ධ කරන්න ඡන්ද, චිත්ත, විරිය, සීමන්තා. ඒකට සමාන්තරව ඊට මෙහා තියෙන හැම එකටම මේක ඕන වෙනවා යම් වැඩක් කරන්න නම් ඒ වැඩය සාර්ථක කර ගැනීම සඳහා ඒ අරමුණ සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය කරන කැමැත්ත අධිකතරව ඒ සිතේ තියෙන්න ඕනද නැද්ද කැමැත්ත ඒ කැමැත්ත තිබ්බට මදි මට ගහක් කපන්න කැමැත්ත තියෙනවා මං ඇවිදින්න කපන්න නෑ එහෙනම් කැමැති තියෙන කෙනා මොකද්ද හොයාගන්න ඕන? කපන්න අවශ්‍ය කරන පිහිය, අන්න චිත්ත. නේද? ඊළඟට මේ සඳහා අවශ්‍ය කරන ශක්තිය ඕනේ. පිහිය විතර තිබ්බට මදි අත උස්සලා ගහන්න තරම් ශක්තිය නැත්තම්. නේද? එහෙනම් අන්න වීරය. දැන් හරියටම කොතෙන්ද කොතෙන්ද මේ කපන්න ඕන කොයි පැත්තටද කපන්න ඕන කියලා නුවණ තියෙන්න ඕන. අන්න විමසා. හරි. ඒ වගේ හැම තැනකම ජීවත් වෙන්න හැම දෙයක්ම සිද්ධ කරන්න ඕන තමයි ඡන්ද චිත්ත විරිය විමසා. මං අහනවා අපේ දරුවන්ගේ මේ අධ්‍යාපනය අපේ දරුවන්ගේ අනාගතය යහපත් කිරීම සඳහා අපි බෞද්ධ ධර්මයට අනුව කුමන හෝ වැඩපිළිවෙලක් තියනවද? එහෙනම් අපේ උරුමය අපි පාවිච්චි කරලා කරලම නැහැ. හරිද? මේක ඇතුලාන්තය විසඳන ඇතුලාන්තය සූපපත් කරන පැහැදිලිවම හරියටම කරන්න පුළුවන් වැඩක්. ඒ සඳහා අපේ අහිංසක දරුවෝ ඉන්නවා අහිංසක දෙමව්පියෝ ඉන්නවා. මම හැම වෙලේම හැමෝගෙම අහන්නේ. ධර්ම ශ්‍රවණය කරන හැමෝම තමන්ගේ පැත්තෙන් හිතලා බලන්න. මගේ ඥාතීන් මගේ අම්මා තාත්තා මගේ ආච්චි සීයා මහත්මා ගතිගුණයෙන් යුක්තව හරිහම්බ කරලා ජීවත් වෙච්ච ඇද නැද්ද? තමන්ගේ යුතුයකම් හරියටම කරපු අයද නැද්ද? දූෂකයෝ, වංචාකාරයෝ, කැත විදිහට කරපු වැඩ කරපු අය කොච්චර අඩුද අපේ પરම්පරාවල ඕන එක්කෙනෙක් දෙන්නෙක් ඇයි. પરම්පරාවම ගත්තොත් නේද? එහෙනම් සමස්තයක් වශයෙන් ගත්තාම අපේ ලාංකීය ජනතාව කරුණා මෛත්‍රිය තියෙන, උනන්දුව තියෙන වීරයෙන් කටයුතු කරන්න පුළුවන්. නේද? ඊටාම හොඳ පිරිසක් ඉන්නවද නැද්ද අපිට ඕන තරම්? නමුත් ලෝකයේ තියෙන අදහස මොකක්ද? ඇයි මේ? උඩින් ඉන්න මිනිස්සුන්ගේ තියෙන අකටයුතුකම් හින්දා. එහෙනම් මේක සකස් කරන්න ඕනේ. මේක සකස් කරන්න නම් මොකද කරන්න ඕනේ? මම බොහෝ උනන්දුවෙන් මාව හදාගන්න ඉස්සෙල්ලා. හරිද? මාව සාර්ථක කෙනෙක් බවට පත් කරන්න මම වීර්ය සම්පන්න කෙනෙක් බවට පත් කරන්න මම ගැති නැති කෙනෙක් බවට පත් වෙන්න මම ಜಾති ආගම පාවා දෙන්නේ නැති කෙලින් ඍජුව ඉන්න කෙනෙක් බවට පත් වෙන්න ඇත්තට මුණ දෙනවා ඇත්ත කතා කරනවා කාගෙත් හොඳ දකින්න කාගෙත් නරක දකින්න ඇයි මම මෙහෙම ජීවත් වෙන්න ඕනේ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම. අඩුම ගානේ ಜಾති ඔක්කොම පැත්තකින් දාලා බුද්ධ ශාසනය ආරක්ෂා කරගත්තේ තියෙන්නේ. ඇයි? අපිට සැනසෙන්න තියෙන එකම ක්‍රමය. නේද? මේක ජාතික උරුමයක් බවට පත් කරනවා. මේක ලෝක උරුමයක් බවට පත් කරනවා. හැබැයි මේක මනුස්සයාගේ උරුමයක් බවට පත් කරලා නැත්තම්. නේද? මොකද මනුස්සයාගේ උරුමයේ ධර්මයේ මන ධර්මයේ දායාද කිරීම ගැන බුදුජාණන් වහන්සේ දේශනා කරනවා. ශාස්ත්‍රයන් වහන්සේ විවේකීව සිටියදී ශ්‍රාවකයාට විවේකේ නැත්තම් විවේකේ කියලා කියන්නේ මානසික විවේකයයි උතන. එයා ධර්මයේ දායාද කරගෙන නැහැ. මේ ධර්මයේ තියෙන ක්‍රමවේද අරගෙන අපේ පින්වත්නි අපිට පුළුවන් වෙන්න ඕනේ මේ මේ රටේ නේද කිසිමම ජාතියකට දෙවනි නොවන කිසිමම රටේ ලෝකයේ කිසිමම ජාතියකට දෙවනි නොවන ඉතාලම ඉහළ දියුණුවකට එන්න පුළුවන්කම තියෙනවා. මම නිකන් අහනවා. සියලු දෙනා එක කතාවට කිව්වොත් අපේ නායකත්වයන් ඉඳලා පල්ලෙහාට එක කතාවට කිව්වොත් අපි යම් කිසි කාලයක් තුළ හරියටම සැලසුම් කරලා අපි ණයබරෙන් නිදහස් වෙමු කියලා කිව්වොත් පැහැදිලිද නැද්ද? අපේ රටේ අනාගත ණයබරෙන් නිදහස් වෙමු. මොකද කියන්නේ? අපි පුළුවන් පුළුවන් ඔක්කොම දෙවේලක් කාලෙ ඉමු කිව්වොත් ඒ තරමට අපේ මිනිසුන්ගේ හිතවල හයිය තියනවද නැද්ද? නේද? දෙවේලක් කාලා ඉඳලා අපි මේ ණයබරෙන් නිදහස් වෙමු කියලා. එක කතාවට කට්ටියම එකතු වුණා. විදේශවල ඉන්න සිංහල ජනතාව පුළුවන් තරම් මේ සඳහා උදව් කරන්න නැති එක හිතනවාද? හරි ඕන තරම් අපේ මිනිසුන්ට එක කතාවට වැඩ කරන නායකත්වය සකස් වෙනවා නම් වැඩ කටයුතු ගන්න පුළුවන් කිසිම කෙනෙකුට එහෙම වුණාව නැත්තේ නෑ. හරියට බලන්න තමන්ගේ බඩ ගෝස්තරය හැරෙන්නට කිසිම කෙනෙකුට එහෙම වුණාවක් නෑ. එහෙනම් බෞද්ධ විදිහට අපි මේකට එකතු වෙලා යම්කිසි වැඩ පිළිවෙලක් සකස් කරන්න ඕනේ. එකතු වෙලා යම්කිසි නේද? එකතු වෙලා අපි ධර්මයේ කතා කරා දැන් සතියක් තිස්සේ උරුමය කියන වැඩසටහන අපි දාගෙන තියෙන්නේ මේ බව මතක් කරන්ද. සතියකට සැරයක්වත් අපි මේක සුට්ටක් හරි මතක් කරගන්න ඕනේ. මතක් කරගෙන පෙළ ගැහෙන්න ඕනේ. නේද? පෙළ ගැහලා ජීවිතය සකස් කරගන්න වගේම අන් අයට උදව් කරන්න ලෑස්ති වෙන්න ඕනේ. මේක තුල තියෙන විද්‍යාත්මක දේ ක්‍රියාත්මක කරන්න ඕනේ. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා ආදී සියලු දේ නේද? අපිට අපි කොහොමද මේ දේවල් තුලින් අපේ මේ ජීවිතය සකස් කරගන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. ඉතින් එහෙම කරගෙන බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න ඕනේ. එතකොට ඔක්කොම හැකිනවා. ඒ සඳහා ප්‍රතිපත්ති කරුක දරු පරපුරක් සකස් කරන්න ඕන. තරුණ පරපුරට මේවා තමන්ගේ හිත කොහොමද පාලනය කරගන්නේ කියන එක ක්‍රමවේද ඉදිරිපත් කරන්න. ඒ ක්‍රමවේද පාවිච්චි කරන්න අවස්ථාව සරලව රාජ්‍ය අනුග්‍රහයෙන් කෙරෙන්න ඕන දේවල්. හරි. රාජ්‍යයේ රාජ්‍ය අනුග්‍රහයෙන් මිනිසුන්ට අඩුම තරමින් අපේ පාසල් හැරලා යන ළමයේ පිළිබඳව මම හැමදාම මතක් කරනවා. අන්‍ය රටවල් තියෙනවා ළමයා පාසල් ආවේ නැත්නම් පාසලෙන් කෝල් එකක් දාලා ගෙදරින් අහනවා. ඇයිද මෙයා ආවේ නැත්තේ කියලා. අපේ රටේ ජීවිතේටම පාසල අරලා යනවා. හරිද? රජයෙන් බලපෑමක් තියෙනවා නම් පාසල් හැරලා යන්න බෑ ළමයි. නේද? අඩුම ගානේ සාමාන්‍ය පෙළ වෙනකන්වත් යන්න ඕනේ. එතකොට පාසල හැරලා ගිය ළමෙක් ඉන්නවනම් මොන හරි අකටුත්තර ළඟ වෙලා ළඟ වෙලා විදුහල්පතිට පුළුවන් මේක දැනුම් දෙන්න පොලිසියකට පොලිසියෙන් ගෙදරට ලියුමක් යනවා නම් අඳුම තරමේ. මේ ළමයා ඇයි එන්නේ නැත්තේ කියලා දෙමව්පියන්ට ළමයා පාලනය කරන්න දෙයක් තියෙනවද නැද්ද? කොච්චර දුක් විඳිනවද කියලා අපේ දෙමව්පියෝ සමහරවල් ළමයින්ව පාසල් යවා ගන්න බැරුව පාසල් අතහැරලා යනකොට. නේද? ඒ වෙලාවේ කාගේ හරි උදව්වක් තිබුණා නම් සමහරට මේ ළමයා පාසල් යනවා. ළමයා පාසල් ගියා නම් ඉතිරි ටික කොහොම හරි කරගන්නවා. කෝ අපිට කැක්කුමක් තියෙනවද කියන්නේ? නේද? අපේ මිනිසුන්ට එහෙම අපේ දරුවෝ ගැන කැක්කමක් නැහැ. අපේ තරුණයෝ ගැන කැක්කමක් නැහැ. දුක් විඳින මිනිස්සු ගැන කැක්කමක් නැහැ. හොඳට බලන්න ඇස්තර බලන්න කාටද නේද අතීතයේදී මේ කැක්කම තිබ්බේ. දැන් හොරතරසරන් හදන අයට නම් ලෑස්ති වෙන්න එපා නේද? සූදානම් වෙන්න ඔය හදන්නේ ආයතරයක් මොනවා කරන්නද? අපිවම විනාශ කරන්න අපිව ඔකට කියන්නේ කාට අන්දනවා කියලාද? ගුණාට අන්දනවා කියලා. නේද? දැන් අපි අපේ ජීවිතත් සුරක්ෂිත කරගෙන අපේ ජීවිත ධර්මයෙන් පෝෂණය කරගෙන අන් අයටත් මඟ පෙන්වලා දීලා ඍජුව කෙලින් පෞරුෂයකින් යුක්තව වැඩ කරන පිරිසක් බවට පත් විය යුතු තියෙනවා. ඒ සඳහා පෙරගැසිය යුතු තියෙනවා. මේ සඳහා අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව බෞද්ධමය පින්වත් හැම දිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරංගක්ඛන්තු සාසනං තිරංගක්ඛන්තු දේශනං තිරංගක්ඛන්තු මං පරන්ති Thank you.